සම්සුන් සිතක සතුට සුවය සනසිල්ල සහ සැහැල්ලුව සහිත සුබ සන්ධ්‍යාවක් සැමටම දයාබර කල්‍යාණ මිත්‍රවරුනි නිලම්බ භාවනා මධ්‍යස්ථානයෙන් පිරිනමන ආධ්‍යාත්මික පිළිනයක් නිවෙන සිට සතිපතා ඉරිදා තුනයි තිහි හෝරාවට ඉදිරිපත් කරන භාවනා අවකාශය භවනාව හොයන පටන් ගැනීමට ආරම්භයක් හිතන ආධුනික සැමටම එමෙන්ම කලක සිට භවනා මාර්ගයේ පියමනින සැමට ආධ්‍යාත්මික කුටියක් නිවෙන සිට අපි මේ හෝරාවේ එකට එකතු වී නිවුණු සිතක අසිරිය අත්දකින්නට උත්සාහ කරනවා. කවදත් නිල්ලඹ අපි හැමදෙනාම දයාබර ඔබට පිරිනැමුවේ පිරිනමන්නේ කිසියම් අංශකයකට අප දන්නා හිතෙනා තේරුම් ගන්නා වටහා ගන්නා විඳිනා අත්දකිනා සනසිල්ලේ මාවතයි විශේෂයෙන් මෙකල අප කවුරුත් දන්නා හේතු නිසා කායික සමාජික හා මානසික පීඩනයක සිටින අප හැම දිනාටම විශේෂ ආධ්‍යාත්මික පිළිනයක් තමා මේ නිවෙන සිට දයබර කල්යාණ මිත්‍රවරුනි එන්න මේ හෝරාවට ඉන්න මේ හෝරාවේ අත්දකින්න මේ හෝරාව නැවත කවදාවත් යලි ගෙන්වා ගත නොහැකි මේ හෝරාව මේ නිවෙන සිට වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන පෞගේ වැඩසටහනට සම්බන්ධ වුණු කල්‍යාණ මිත්‍රයන් ඒ වගේම සමහර විට අද හාතුරා කියා එකතු වන දයාබර කල්යාණ මිත්‍රයන් කවුරුත් අපි ඒකට එකතු වෙලා මේ නිදහසේ මිහිර අත්දැකීමු අත්විඳිමු දෙදාගමු ජීවිතය කියන්නේ කරගහගෙන ඔළුව උඩ තියාගෙන බරක් කරගෙන වද විඳිය යුතු දෙයක්ම නොවේයි මොන හේතුවකට හෝ එය එසේ වී තිබෙනවා එසේ කරගෙන තිබෙනවා මහ බරක් ඔළුවට මහ බරක් හිතට මහා අසහනයක් අපේ හදවත්වලට අපි හිතනවා මේ තමා ජීවිතේ ඇති මේ තමා ලෝකේ ඇති උපන්නොත් දුක් විඳින්න වෙනවා මැරෙන තුරු ඒ කිසියම් දාර්ශනික සත්‍යයක් තිබිය හැකි මුත් කෙනෙකුට දක්ෂ වෙන්න පුළුවන් සැහැල්ලු වෙන්න ලිහිල් වෙන්න අනේ එතනදී අපිට භාවනාවේ වැදගත්කම භාවනාවේ ප්‍රමුඛ ස්ථානය පෙනෙන්නේ ජීවිතේ හැම වගකීමක්ම හැම කාර්යයක්ම බරක් තමයි. ඒ වෙනුවෙන් වෙහෙස ගන්නට ඕනේ. උත්සාහ කරන්නට ඕනේ. වරදිනවා. යලි යලි උත්සාහ කළ යුතුයි. යලි යලිත් වරදින්නටත් පිළිවන්. යලි යලිත් අසාර්ථක වෙන්නටත් පුළුවන්. නමුත් අත්හරින්නට බෑ. අප ජීවිතේ ලබාගත් බොහෝ දේ නැතිනම් සියල්ලම ලොකු ආයාසයෙන් අත්පත් කරගත් දේවල් ඒ සියල්ල ලබා ගන්නට අපට උදව් කළ අය බොහෝයි. පිහිට වුණු අය බොහෝයි. අත දුන්න අයත් එමටයි. ලොකු ලැයිස්තුවක් දිගු ලැයිස්තුවක් හදන්නට පිළිවන් අද අප ඉන්න තැනට එන්නට අත දුන් හැම දෙනාගේම මවගේ පියාගේ පටන් සමහර විට බොහෝ ඇත්තන් අද මේ ලෝකේ නැතුව ඇති. කාලයක් අපිට අත දුන්නා. අලුත් අය අපිට දැන් අත දෙනවා. ඒ ඇත්තනුත් කොපමණ කාලයක් අපට උදව් කරයිද පිහිට වෙයිද අපත් සමග රැඳෙයිද අපේ දුක සැප බෙදා ගයිද කාටද කියන්න පුළුවන් මේ ඇවිත් යන කලින් කලට අපේ ඉලක්ක සාර්ථක කරගන්නට ජීවිත අපේක්ෂාවන් මුදුන්පත් කරගන්නට පිහිට වන පිහිට වූ එවිත් කලක් අපත් සමග සිට ඈත්වගිය ඒ සියලුම දෙනා ෘතවේදීව සිහිපත් කරමින් කල්යාණ මිත්‍රවරුනි අපේ ලොකු කුඩා සෑම ඉලක්කයක්ම සාර්ථක කරගන්නට එදා මෙදා තුර අපට අත දුන් පුංචි යාළුවෙක් ඉන්නවා. අනේ යාළුවා ගැනයි අපි අද කතා කරන්නේ. කවදාවත් අපිව දාලා ගියේ නැති. බෑ කිව්වේ නැති. තරහ වුණේ නැති. ආක බලාගත්තේ නැති. හොඳටත් නරකටත්. එක වගේ උදව් කළේ. අපි කවුරුත් දන්නේ යාළුවා තමා අපේ හුස්ම. හුස්ම තමයි මුලින්ම අපේ ජීවිතේට ඇතුල් වුණු මිත්‍රයා. අනිත් හැමදේනම ඊට පස්සේ. හුස්මාවේ නැත්තම් වෙන කිසි කෙනෙකුට එන්නට ඉඩක් නැහැ. හුස්ම තමයි මේ ලෝකයට අපිව විවෘත කළේ නැතිනම් ලෝකයේ දොරටුව අපිට ඇරලා දුන්නේ. ඒ පුංචිම පුංචි හුස්ම උපන්න මොහොත ගත්ත. අඬලා ගත්ත හුස්ම. ජීවිතේට ආරම්භයක් දුන්න හුස්ම එදා මෙදා තුර තාමත් හැම මොහොතකම දිවා රාත්‍රී හැම වැඩකදීම අපත් සමග ඉන්නවා නෑ කිව්වේ නෑ බෑ කිව්වේ නෑ නෑ බෑ කිව්වෝ දහසක් දෙන අතර මොනම අවස්ථාවකවත් නැබෑ නොකියූ කෙනෙකු අපිට හිටියානම් ඒ අපේ හුස්ම පමණයි. හැබැයි එහෙම එකම එක යාළුවෙක් හරි එකම එක මිත්‍රයෙකු හෝ එකම එක ඥාතියෙකු අපි හැමදෙනාටම හිටියා ඉන්නවා. මොනතරම් සතුටක්ද අපිට ඒක දැනෙලා තියෙනවද? අපි තනි නෑ කියන එක. අපිව කාටවත් තනි කරන්න බෑ කියන කාරණේ. මුළු ලෝකයේම අහක බැලුවත් මුළු ලෝකයේම අපිව පිටු දැක්කත් මුළු ලෝකයේම කොංකලත් උස්ම අපිත් එක්ක හිටියා අපිත් එක්ක ඉන්නවා ඒ හොඳටම ඇති ඒ නිසායි අපි අධ්‍යාපනයෙන් ඉහළට ආවනම් අපි සමාජයේ කිසියම් තැනක අද ඉන්නවනම් ආර්ථික වශයෙන් කිසියම් දුරකට ස්ථාවර නම් කිසියම් දුරකට නිරෝගී නම් එමෙන්ම හොඳ නරක තේරුම් ගන්න කළ යුතු නොකළ යුතු දේ තේරුම් ගන්න ඉන් එහාට ආධ්‍යාත්මික ගමනක් යන්නට පුළුවන් වෙලා තියෙන්නේ මේ හුස්ම නැමැති දයාබර කල්යාණ මිත්‍රයා নিරතුරුවම අපිත් එක්ක සිටින නිසායි බොහෝ මිතුරන් මිතුරියන් අපිට කොන්දේසි දානවා. කියන විදිහට හිතියොත් විතරයි උදව් කරන්නේ. ඒ ඇත්තන් අගය කරන විදිහට අපි ජීවත් වුණොත් විතරයි ඇසුරු කරන්නේ. නැතිනම් ආයේ කතා කරන්න එපා කියලා. හැබැයි හුස්ම අපිට කවදාවත් කොන්දේසි දෙන්නේ නැහැ. කොන්දේසි විරහිත ආදරයක් ගැන අපි සැලකිලිමත් වෙනවනම් ඒ ආදරය කොන්දේසි විරහිත ආදරය උපන්න මොහොතේ සිට මේ මොහොත දක්වා ක්‍රියාවෙන්ම අපිට දුන්නේ හුස්ම පමණයි. හුස්ම පමණයි. ඒ තමයි ඇත්ත. දැනුත් දෙන්නේ හුස්ම විතරයි. මොනම කොන්දේසියක්වත් දාන්නේ හොඳ වෙන්න ඕනේ. යහපත් වෙන්න ඕනේ. හරි දේ පමණක් කරන්න ඕනේ. මං කියන දේ පමණක් කළ යුතුයි. කවදා හෝ හුස්ම ඒබඳු රෙගුලාසි පෙනෙවද අපට නැහැ. බොහෝ දෙනෙකු අපෙන් සමුගණයයි ජීවිතේ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බොහෝ දේවල් වලින් අපිට සමුගෙන යන්න වෙයි. හැබැයි හුස්ම අපිත් එක්ක ඉඳී. මේ ජීවිතේ අන්තිමටම අපෙන් සමුගන්නේ හුස්මයි. ඒට තොරතුව බොහෝ දේවල් සහ බොහෝ දෙනෙක් අපෙන් සමුගනී. හැබැයි හුස්ම ඉඳී. යම් තාක්කල් මේ ලෝකේ අපි ඉන්නවද ඒ තාක්කල් හුස්ම ඉන්නවා අපිත් එක්ක. අපි තනි නෑ. මේ තමයි ඇත්ත. අපි භෞතිකව තනි වෙලා නෑ. හුස්ම කියන්නේ භෞතික දෙයක්. ලෞකික දෙයක්. ඒ ලෞකිකවත් භෞතිකවත් කාටවත් තනි වෙන්න බෑ. හුස්ම ගන්න කලින්. ඒ ආදරය ඒ කොන්දේසි විරහිත ආදරය නීති දාන්නේ නැති, රෙගුලාසි පනවන්නේ නැති, පාලනය කරන්න යන්නේ නැති ඒ කොන්දේසි විරහිත ආදරය අපි භාවනාවේදී අත්දකින්නවා ආස්වාසයේදී ප්‍රස්වාසයේදී ඒ කොන්දේසි විරහිත ආදරේ රිද්මය ඒ කොන්දේසි විරහිත දයාවේ මිත්‍රත්වයේ හඬ අපිට අහන්න පුළුවන් හුස්ම ඇතුල් වෙනකොට පිට වෙනකොට අපි දන්නවා කිසියම් දුරකට අපි කියනවා පිරිසිදු හුස්ම තමයි ඇතුල් වෙන්නේ අපි තුල තියෙන අපිරිසිදු ස්වභාවයන් පුළුවන් තරම් දුරට ප්‍රස්වාසයේ අපෙන් එළියට අරයි යනවා. හැම ආස්වාස ප්‍රස්වාසයකින්ම අපි කිසියම් දුරකට පිවිතුරු වෙනවා. භෞතිකව, කායිකව, ඒ කායික නැතිනම් භෞතික හා ස්වභාවික සජීවී වීමත් පිවිතුරු වීමත් කෙරෙහි භාවනාවේදී අපි දැනුවත් වෙනවා භාවනාවේ අත්දැකීමක් බවට පත් කරගන්න හැම ආස්වාසයකින්ම අපි සජීවී වෙනවා. හැම ප්‍රස්වාසයකින්ම අපි පිවිතුරු වෙනවා. ඒ භෞතික හා ස්වභාවික අත්දැකීමට අපි හදවතින්ම එකතු වීමක් සවිඥානික වීමක් සාවධාන වීමක් තමයි භාවනාවේදී සිදු වෙන්නේ. ඒ ගැන දැනුවත් වෙනවා. ඒ දිහා බලාගෙන ඉන්නවා. එයත් සමග එකතු වෙනවා. එතනදී අන්න මනසත් සජීවී වෙන්න පටන් ගන්නවා. මනසත් පිවිතුරු වෙන්නට පටන් ගන්නවා. මේ තමා රහස මේ තමා ආස්තම් මේ තමා ප්‍රාතිහාර්ය උස්මේ ප්‍රාතිහාර්ය නොවේ උස්ම කරන ප්‍රාතිහාර්ය තමයි මේ ශරීරය සජීවී කිරීම සහ හැකිතරම් දුරට පිවිතුරු කිරීම පාරිශුද්ධ කිරීම හුස්මට කරන්න පුළුවන් දේ උපරිමයෙන් හුස්ම කරලා නවතිනවා. ඉන් එහා ටික ඉන් එහා ගමනක් තිබෙනවා නම් ඉන් එහා වගකීමක් තිබෙනවා නම් ඒ වගකීම හුස්ම අපිට බාර දෙනවා. මට පුළුවන් දේ මං කරා කරනවා. ඔබ වෙනුවෙන් ඔබේ යාව ජීව මිත්‍රයා විදිහට ඔබේ එකම එක යාව ජීව මිත්‍රයා මමයි යම් තාක්කල් අපි ජීවත් වෙනවද ඒ තාක්කල් අපිත් එක්ක ඉන්න මිත්‍රයා හුස්මයි ඒ යාව ජීව මිත්‍රයා අපිට කියනවා මට පුළුවන් දේ මම කරනවා උපරිමේ කරනවා ඉන් එහා දෙයක් මගෙන් බලාපොරොත්තු වෙන්න එපා මට දෙන්න බෑ හැබැයි ඉන් එහා යමක් තිබෙනවා ඔබ වෙනුවෙන් ඔබම කරගත යුතු ඔබ වෙනුවෙන් ඔබටම කළ හැකි ඒ දේ කරන්නත් මම උදව් වෙන්නම් බෑ කියන්නේ ඒ වෙනුවෙනුත් හුස්ම කියනවා මාව ප්‍රයෝජනෙට ගන්න මේ නිකන් ඇවිල්ලා නිකන් යන මගෙන් ඒ ප්‍රයෝජනයක් ගන්න බැරිද බලන්න මොනතරම් හුස්ම පරිත්‍යාගශීලීද කවුද එහෙම පරිත්‍යාගයක් අපි වෙනුවෙන් අපේ ලෞකික ජීවිතේට පමණක් නොවේ ආධ්‍යාත්මික ජීවිතේටත් කරන්නේ කරලා තියෙන්නේ මෙහෙම හිතනකොට බෑදර කල්යාණ මිත්‍රවරුනි හුස්ම පිළිබඳ බොහොම ගැඹුරු හැඟීමක් ඇති වෙනවා. ඇලීමෙන් බැඳීමෙන් එහාට ගිය ගැඹුරු කෘතවේදීත්වයක් ඇති වෙනවා හැම හුස්මක් ගැනම. හැම ආශ්වාසයක් ගැනමත් හැම ප්‍රශ්වාසයක් ගැනමත් දැන් මේ භවනාවේදී අපි හිතනවා නැතිනම් රටේ ලෝකේ තිබෙන ජනප්‍රියම මතය තමයි මෙතනදි කරන්නේ මේ හුස්මට හිත එකඟ කරලා ඒකාග්‍රතාව දියුණු කිරීම. නෑ. කොහෙත්ම නෑ. ඊට වැඩිය වෙනස් සංවර්ධනයක් වෙනස් මානසික සංවර්ධනයක් ඊට වඩා වෙනස් ආධ්‍යාත්මික සංවර්ධනයක් මෙතනදී අපි ආදරයක් දකිනවා. ජීවිතයේ පළවෙනි වතාවට කොන්දේසි විරහිත ආදරයක් දකිනවා. පළවෙනි වතාවට අපි ගැඹුරින්ම අත්දකිනවා කෘතවේදීත්වය. සජීවී වෙනවා. හැම ආශ්වාසයකින්ම සජීවී වෙන බවක් දකිනවා. හැම ප්‍රශ්වාසයකින්ම සුද්ධ වෙන බව පිරිසිදු වෙන බව පිවිතුරු වෙන බව දකිනවා කායිකව පමණක් නොවේ මානසිකවත් ඒ නිසා මේ භාවනා අභ්‍යාසය සමස්ත පෞරුෂ වර්ධනයේටම හේතු වෙනවා මේ අපේ පුංචිම පුංචි සිටිවිල්ලක වර්ධනයකට පමණක් නොවේ. අවධානය නැතිනම් ඒකාග්‍රතාව කියන ඒ පුංචි සෛලේ මානසික සෛලේ වර්ධනය පමණක් නොවේ මේ භාවනාවෙන් කෙරෙහි ඊට වඩා හරි ලස්සන හරිම ලස්සන හරි පොහොසත් සංවර්ධනයක් ස්වයං පෝෂණයක් ඉතින් ඒ නිසා මේ අපි බොහෝ දෙනෙක් භාවනාවේදී අරගල කරන ප්‍රශ්නය මෙතනදී එන්නේ නැහැ. මේ හුස්මට හිත එකඟ කරනවා, හුස්මට හිත එකඟ වෙන්නේ නැහැ, හිත දුවනවා, සිතිවිලි එනවා, හුස්ම තේරෙන්නේ නෑ ප්‍රශ්න එකක්වත් මෙතන නෑ මොකද මෙතන අපේ ඉලක්කය උස්මට හිත එකඟ කිරීම නෙවෙයි පැහැදිලිව තේරුම් ගමු දයාබර කල්යාණ මිත්‍රවරුනි අපේ පරමාර්ථය ඊට වඩා පළල් ඊට වඩා ගැඹුරු ඊට වඩා ලස්සන සුන්දර සෞම්‍ය එමෙන්ම අර්ථවත් සජීවී වීමක් අවදි වීමක් විසුද්ධියටපත් වීමක් අප ළඟ තිබෙන මිනිස්කම් මතු කර ගැනීමක් ඉස්මතු කර ගැනීමක් වඩා ගැනීමක් එතනදී සිතවිලි ආවද හිත දියුවද ඒවා නොවටිනා පුංචි ගැටලු බව අපිට තේරෙන්න පටන් ගන්නවා මේ කිසිම සිතවිල්ලකට හුස්ම නවත්තන්න බෑ කිසිම සිතිවිල්ලකට ඒ හුස්ම අපිට කරන උදව්ව නවත්තන්න බෑ. කිසිම සිතිවිල්ලකට බෑ අපිට ඕනනම් සජීවී වෙන උත්සාහය ඒ නවත්තන්න බෑ. කිසිම සිතිවිල්ලකට බෑ මේ හුස්ම නිසා අපි අත්දකින්නේ මහා කොන්දේසි විරහිත ආදරය. ඒ අත්දැකීම නවත්තන්න. මොනම සිතිවිල්ලකටවත් බෑ. මේ අපට අනූපමේය මෙහෙවරක් කරන හුස්ම කෙරෙහි අපේ හදවතින්ම ඇතිවෙන කෘතවේදීත්වය නවත්තන්න. ඒ බව තේරුම් ගන්න. මේ සිටිවිලි කියන්නේ එහෙම බලයක් තියෙන දේවල් නෙවෙයි. සිතවිලි බලවත් වෙන්නේ අපි සිතවිලි බල ගැන්නුවොත් පමණයි. එයයි ඇත්ත. සිතවිලි පිම්බුවොත් අන්න සිතවිලි බලවත් වෙනවා. ඒ සිතවිලි පුම්බණ්ඩත් අපි පාවිච්චි කරන්නේ හුස්මම තමයි. හුස්මේ ශක්තියම තමයි. ඉතින් ඒ හුස්මේ ශක්තියෙන් බැලුම් පිම්බුවා වගේ සිටිවිලි පුම්බමින් පුම්බමින් පුම්බමින් එනේන සිටිවිල්ල පුම්බමින් අපි වෙහෙසටපත් උනා ඇති අපි අසහනයටපත් උනා ඇති අපි සිටිවිලි වලින් බැටකෑව ඇති අපිම සිටිවිලි ශක්තිමත් කරලා මේ අපිට කන්න තියෙන කෑම සිටිවිලි වලට කන්න දීලා අපි निराහාරව සිටිවිලි ශක්තිමත් කරලා අපි කියනවා සිටිවිලි හරි ප්‍රබලයි අපි දුර්වලයි මේ සිටිවිලිත් එක්ක මොනවත් කරන්න බෑ මොනවත් කරන්න දෙන්නේ නෑ නෑ අපි මේ සර්පයාගේ වලිගෙන් අල්ලන් ඉන්නේ වලිගේ අතරින්ද සිටිවිලි අතරින්ද ඔය තිබුණාවේ අපි හුස්මෙන් හුස්මට සජීවී වෙන්න පුළුවන් නම් අවදි වෙන්නට පුළුවන් නම් සතිමත් වෙන්නට පිළිවන් නම් සාවධාන වෙන්න පුළුවන් නම් ඒ සංවර්ධනය මොනෑම සිටිවිල්ලකටවත් නවත්තන්න බෑ අන්න ඒ ආත්ම විශ්වාසයෙන් ඒ අදිස්ථානයේ ඒ ශක්තිය මත පිහිටා අපි උත්සාහ කරමු නිවෙන සිතක අසිරිය එකට දකින්නට අපි භාවනා කරමු කන් කන් ඇහෙන අපිට ශබ්ද ඇහෙන එකේ පුදුමයක් නැහැ. කන් ඇහෙන අපි ඉන්නේ ශබ්ද තියෙන ලෝකයක කුලඹ කුලඟේ හඬ ගහකොලේ හඬ කුරුල්ලන්ගේ හඬ ඇහෙන අතරම ඒ ඇතුලේ ශබ්දත් ඇහෙන්න ඉඩ අරින්න පහසු ආකාරයකට වාඩි වී සිටින ඉරියව්ව සකස් කරගන්න විට බිම ඇතිරිල්ලක් උඩ පරයන්ක්‍රයෙන් වාඩි වී ඉන්නම ඇති සමහර විට පුංචි කොට්ටයක් උඩ වාඩි වෙලා ඇති නැතිනම් පුංචි පුටුවක ඇඳ උඩ වඩාත් වැදගත් වෙන්නේ උඩුකය කොන්ද හිස බෙල්ල හැකි පමණ ඍජුව සබා ගැනීමයි උඩුකය ඍජුව ඒ සමගම ඇස් දෙක සැහැල්ලුවෙන් මූණ කට සැහැල්ලුවෙන් උරහිස් දැන් අපි මිත්‍රයා නිහඬව එන බව නිමකොට නිහඬව පිටව යන බවක් දැනෙනවා හුස්ම පිට වෙන බව ප්‍රශ්වාසයේ ඇතුල් වෙන්න පටන් ගත්ත මොහොතේ සිට ඇතුල් වී අවසාන වනතුරු අපේ දයාබර මිත්‍රයා සමග අපි සජීවීව අවදීන් ඉමු හුස්ම පිට වෙන්නට පටන් ගත්ත තැන සිට පිට වී නිමවනතුරු අපේ දයාබර මිත්‍රා සමග අපි අවදියෙන් සිටිමු කිසිඳු අදාළත්වයක් නැති අනංමනං සිටිවිලි ඇවිත් කෑ ගහයි ඒ සිටිවිලි වල හිස් ගෝසාවට ඇහුම්කන් දෙනවද නැතිනම් අපේ දයාදර මිතුරාගේ ආදරේ නිහඬියාවට සමන් දෙනවද ආශ්වාසයේදී ප්‍රශ්වාසයේදී ඇතුල් වෙන උස්මත් සමග සජීවී වන විට පිට වෙන හුස්මත් සමග සැහැල්ලු වන විට සිත නිවෙන බවය. අත්දැකීමෙන් වැටහෙනවා කිසියම් අංශකයකට ඔබ අප හැමදෙනාම මේ ආධ්‍යාත්මික හෝරාවේදී අත්දකින්නවා නම් නිවීම සැනසීමක් කායික ආමානසික සුවපත් බවක් ඒ සොඳුරු ආධ්‍යාත්මික අස්වැන්න බෙදා ගනිමු යහපත් සමග එකට දුක සැප විඳින ළඟින් සිටින හැමදෙනා සමග ඈතින් සිටින හැමදෙනා සමග දන්නා හා නොදන්නා සියලුම දෙනා සමගත් සමසිතින් ඒ සෑම දිනාටම නියුණු සිතක ලක්ෂණ නියුණු සිතේ නිහඬියාව අත්දකින්නට හැකි වේවා. ඒ හෘදයාංගම වූ ප්‍රාර්ථනය ඒ අව්‍යාජ වූ ප්‍රාර්ථනය මේ මොහොතේ පිටවෙන හුස්මත් එක්ක අපි විශ්වයට එකතු කරමු දයාබර කල්යාණ මිත්‍රවරුනි නිලඹ භාවනා මධ්‍යස්ථානයේ අපි හැමදෙනාම එකට එකතු වෙලා මේ දුෂ්කර අවධියක ජීවිතය ගෙන යන්නට සිදු වී තිබෙන ඔබ හැමදෙනාටම පිළින කරන නිවෙන සිත ආධ්‍යාත්මික හෝරාවට එකතු වීම ගැන සජීවීව සහ සම්බන්ධ වීම ගැන ඔබ හැම දිනාටම කෘතඥ වෙනවා මුළු විශ්වය වෙනුවෙන්මයි ඔබ ඔබේ හිත නිවාගන්නේ. එයින් විශ්වය කිසියම් අංශකයකට නිවෙනවා. මේ අභ්‍යාසයේ ව්‍යායාමයේ භාවනාවේ කිසියම් වටිනාකමක් හදවතට දැනෙනවා නම් දුක් විඳින්නට නාස්ති කරන කාලයෙන් බිඳක් මේ වෙනුවෙන් ආයෝජනය කරන්න දිනපතාම ඒ ව්‍යායාමයේදී අනිවාර්යයෙන්ම ගැටලු මතුවේයි අපි ඔබත් සමග සිටිනවා ලබා දී තිබෙන දුරකථන අංකයට පණිවිඩයක් මාර්ගයෙන් පමණක් ඒ ගැටලු යොමු කරන්න සුදුසු ආකාරයකට පිළිතුරු ලැබෙයි ඊළඟ ඉරිදා වෙනකල් භාවනාව කල් දාන්න එපා ඉඳ ලැබෙන ලැබෙන හැම මොහොතක්ම වටිනවා. එමෙන්ම මේ මෛත්‍රියේ තිබෙන <clears throat> ආශ්චර්යමත් බව පිළිබඳව කෙරෙන භාවනාමය වැඩසටහන් මාලාවේ ඊළඟ වැඩසටහන ලබන සෙනසුරාදා මේ වෙලාවට තුනමාරට රැස් වෙනවා. ඒට සම්බන්ධ වෙන්න අවශ්‍ය කෙනෙක් දැන් වෙන්න අපිට. කල්‍යාණ මිත්‍රවරුනි මේ නිවෙන සිටේ දෙවන ආධ්‍යාත්මික හෝරාවට පසුබිමේ සිට සහයෝගය දුන් සියලුම කල්යාණ මිත්‍රයන්ට ඔබ අප සමගේ කෘතඥතාවය පිරිනමමින් අපි සමුගනිමු හැම දිනාටම සජීවී සැහැල්ලු දවසක්